නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතං පනං යේ ධක්කාය දිට්ඨි හෝති ඊතා උසෝ විසාක අච්චුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිසාණං සප්පුරිස ධම්මේ අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ විඥාණං අත්තනෝ සමනුපස්සති විඥානවන්තං වා අත්තානං අත්තනිවා විඥාණං විඥානස්මින් වා අත්තානං සමනුපස්සති කෞරුණ්‍ය ලෝකාචර මහා සංඝරත්න අවසරයි අනිකුත් මේ නේවාසික උපාසක මහතු සම්බන්ධ කරගෙන අපි නිස්සරණ වනේ චාරිත්‍රානුකූලව මේ බ්‍රහස්පතින දවසේ ධර්ම දේශනාව ප්‍රවීණ කරගෙන තියෙනවා අදත් බ්‍රහස්පතින් දාවක් ධර්ම දේශනා වාරයකට ප්‍රස්තාවක් ඉතින් අපි <clears throat> ඊපාර වාරේ වගේ මේ වාරෙදිත් කරගෙන යන ධර්ම දේශනා මාලාවේ ඊගාව අංකයටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ දවස්වල පවත්වන ධර්ම දේශනාව සඳහා මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන වටිනා සූත්‍රයක් වෙන චුල වේදල්ල සූත්‍රය පුදුමාත්කා වශයෙන් තමයි තියෙනවා. අපි කියපාර ඒකේ 9 වෙනි අංකයටයි කතුනේ අද අපිට වාරේ පැමිණලා තියෙන්නේ චුල වේදල්ල සූත්‍රයේ 10 වෙනි දේශනාවටයි. ඉතින් මේ වෙනකොට ඒ සූත්‍රයට මුල් වෙච්ච දෙපොළ ඒ කියන්නේ ධම්මදින්නා රහත්මිනිනාංශෙත් උපාසක විශාක උපාසක තුමත් අතර සාකච්ඡාව පවතින්නේ මේ සක්කාය දිට්ඨිය පිළිබඳවයි නැත්නම් සක්කාය දිට්ඨිය ඇතිවීම සහ නැතිවීම පිළිබඳවයි. එතනදී ඒ ධම්මදින්න තේරිණාංශේ මේ සක්කාය දිට්ඨිය පිළිබඳ විග්‍රහය බොහෝ තැන්වල අනිකෝ සූත්‍ර පිටකවල දක්වන්න පුළුවන් විදිහට මේ පංච පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ සම්බන්ධ කරගෙනයි විග්‍රහ කරන්නේ. <clears throat> එතනදී පේනවා මේ කොයි ස්කන්ධේ රූපස්කන්ධේ ගත්තත් වේදනා ගත්තත් සංඥා සංස්කාර විඥාන වශයෙන් කොයි එකෙත් හරි අවබෝධයක් ඇති වෙනවා නම් ඒක සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට උදව් වෙනවා. ඒ වගේ තාරාතිරමක් ඇත්තේ නැහැ. ඒ වගේම තමයි මේ ස්කන්ධයන්ගේ පැවැත්ම අත්‍යවශ්‍යයි සක්කාය දිට්ඨිය ඇති හැටියෙන් හඳුනාගන්න. ඒ හඳුනා ගැනීමෙන්ම සක්කාය දිට්ඨිය පිළිබඳ වශී භාවයක් ඇති කරගන්න පුළුවන්. හඳුනාගත්තේ නැත්නම් සක්කාය දිට්ඨිය තමන් දාස භාවයේ පවත්තන. තමන් වශයෙන් අත්තට අරගෙන ඒකට යට වෙන පුද්ගලයා දාස භාවයටපත් වෙනවා. සක්කාය දිට්ඨිය ඇති වෙන යාන්ත්‍රණය ක්‍රියාවලිය එතන එතන දැකගත්තොත් ඒ දැකීම පමණින්ම ඒ පුද්ගලට සක්කාය දිට්ඨිය විශේෂයි වශියක් නැත්නම් සක්කාය දිට්ඨිය දාසකත්වයට බැල මෙහෙවර කරන තත්ත්වරපත් කර ගන්න පුළුවන්. ඒක නිසා මේ මේ ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. නමුත් ඒක දැනුමින් දැකුමින් ආලෝකය යටතේ හිට වෙනවනම් ඒක තමයි අපි මේ භාවිත මනසක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රතිපත්තියක් අපි ප්‍රතිපදාවෙන් අපි ළඟා වෙන්න හදන්නේ. අන්න ඒ එක එකක් උපාදානස්කන්ධ කොහොමද ක්‍රියාත්මක අතරේ ඒ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ කියලා ඒ ස්කන්ධ පහෙන් පහේ හතරෙන් ඒ තුනයි අතර විස්තර කරන්න ගියා දැන් අපට අද පාරේ පැමිණලා තියෙන්නේ විඥානස්කන්ධය පිළිබඳව. නමුත් සාමාන්‍ය බණක ස්වරූපයෙන් ගත්තොත් ඒ රූපස්කන්ධය තේරුම් ගැනීමට වඩා ටිකක් අමාරුකමක් නැත්තම් තීක්ෂණ බුද්ධියක් අවශ්‍ය කරනවා වේදනාස්කන්ධය තේරුම් ගන්නද මොකද ඒක නාම ධර්මයක් නිසා ඒ වේදනාස්කන්ධය තේරුම් ගන්නවට වැඩිය ගැඹුරක් එහෙම නැත්නම් අත්‍යන්ත සම්බන්ධකමක් විඥානස්කන්ධයේ තියෙනවා මොකද විඥානස්කන්ධය තුලින් තමයි අපි මේ බණ අහන්නේ බණ කියන්නේ සියලු සංඥාස්කන්ධේ සංඥාස්කන්ධය හරහා තමයි හැඳිනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක අල්ලා ගන්නවයි කියලා කියන්නේ බොහෝමත්ම සියුම් තැනකට යනවා. ඒ කියන්නේ අපි සම්පූර්ණ හඳුනා ගැනීමේ නම් කිරීමේ වැඩපිළිවෙල විවේචනයට ලක් කරනවා. නැත්තම් පරිශීලනයට ලක් කරනවා. ඊට පස්සේ තමයි මේ සංස්කාර ස්කන්ධය කියලා සකස් කිරීම ආරම්භීම් යෙදීම් ඒ වගේ මේ අංග සංස්කරණ වලට යන්නේ. ඉතින් ඒ ඔක්කොටම යටින් එහෙම නැත්නම් මේ වේදනා සංඥා සංස්කාර කියන සියල්ලකම තාත්තා වගේ තමයි මේ විඥානය පවතින්නේ හිත වශයෙන් නැත්නම් මේ හිතක් පවතිනකොට මේ හිත පණ තියෙන බවට කියන හොල්මන තමයි චෛතසික කියන්නේ. ඒ චෛතසික තමයි වේදනා සංඥා සංස්කාර කියලා කියන්නේ. ඉතින් මේ චෛතසික හැම පැත්තෙම ක්‍රියාත්මක හැටි බලනකොට ඒ චෛතසිකයේ මූල ආරම්භය උල්පත විඥාණයට බැස ගන්නවා. ඒ නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ගැඹිරත්වයේ අණුව පෙළ ගැසීමකුත් තියෙනවා. නමුත් අර මුලින් කිව්වා වගේ ඒවා පිළිබඳව පූර්ණ අවබෝධයක් විග්‍රහයක් නැතුණත් රූපස්කන්ධය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනකොටම මෙවුවා දිහාවට ලකලාසි කිරීමක් ක්‍රමයෙන් ගැඹුරට අරන් යාමක් අනුපූර්ව වැඩ පිළිවෙලකුත් තියෙනවා. ඒක නිසා අර ලෝකේ කවුරුදින කාටත් ගැලපෙන්න දේශනා විලාස වශයෙන් ඉදිරිපත් කරනකොට මේ ස්කන්ධ පංචකයේම ඒක පිළිවෙලට එකට පස්සේ එකක් වෙන විදිහට සාකච්ඡා කරනවා. ඉතින් අර ගිය පාර අපි සංස්කාර ස්කන්ධය තේරුම් ගත්ත නිසා නැත්නම් තේරුම් ගන්න උත්සාහ ගත්ත නිසා වෙලා ගත්ත නිසා ඊයාලෝකේම අපිට පුළුවන් ඊට යටින් කියන මේ විඥානයේ පිළිබඳව යම් කිසි ප්‍රමාණයකට සුත්තමේ වශයෙන් ඉන්තාමේ වශයෙන් යම් ප්‍රමාණයකට ළඟා වෙන්න මේ වගේ පාටි බලනවා උත්සාහ කරලා අපිට තියෙන මේ භාවනාවේ යම් යම් දැනුම් ප්‍රත්‍යක්ෂ දැනුවත් කොච්චරක් දුරට අස්පනා අපිට මේ විඥානයේ ඒ වශයෙන් සම්‍යක් වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් අනුව බලනකොට මේ විඥාණයට බැස ගැනීමට නැත්නම් විඥාන කියන මාතෘකාට බහින්ද ත්‍රිපිටකයේ තොටවල් කීප පැත්තක් තියෙනවා. එකක් තමයි මේ පටිච්චසමුප්පාදය අනුව විස්තර කරන සංසාරේ පැවැත්මට කිලේශ වට කම්ම වට විපාක වට වශයෙන් මේ වටයේ සංසාර වටයේ පැවැත්මට විඥානය ගන්න තැන ගත්තොත් අවිද්‍යාව නිසා නොදැනුවත්කම නිසා අපි මේ ඉදිරියට ඉදිරියපත් කරන දේවල් සංස්කරණය කරන්න පටන් ගන්නවා. සකස් කරන්න පටන් ගන්නවා. ඒවා විශ් නිරූපණ කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ගෙත්තන් වැඩ පන්නන් වැඩ එහෙම නැත්නම් අලංකාර වැඩ ආලවට්ටම් කරනවා. ඒ ආලවට්ටම් කරන්නේම තම තමන්ගේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයටයි ඒ නිසා පවතින ඕනම කෙනෙක් යම් ප්‍රමාණයකට මේ සංස්කරණය කරනවා කරනවා ඒක ඉතින් ක්‍රමයෙන් ගෙවා දැමීම තමයි මුත්තන තත්ත්වේ ඉඳලා ආර්ය තත්ත්වයට ගිහිල්ලා ශේක ශේක වශයෙන් ජීවන් කරන්නේ එතකොට සංස්කාර සමතේකටපත් කරන සංස්කාර ජීවන් කරන්න බෑ සම්පූර්ණ සංස්කාර ජීවන් කරනවා කියන එක වෙන්න බෑ නමුත් ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අන්තවාදී වෙන්නේ නැතුව අත්‍යවශ්‍ය මූලික ටික විතරක් කරලා මැද ප්‍රතිපත්‍ය පිළිවෙතේ මේ අර පිටිපැස්සෙන් කටයුතු කිරීම තමයි අපට ඒ සංස්කාර සම්පත්‍යක් වශයෙන් කරන්නේ. ඒ නිසා ඒක හැම කෙනාටම කලියුත්තක්. ඉන්නාතන්ට වැඩිය සමථයකටපත් කරන තමයි අපට කරන්නේ. ඒ අවිද්‍යාවකේ ධන බහල තත්ත්වය අනුව බොහෝ දෙනා දැටිමත් ධාරීව පණේපා කියාගෙන මේක වෙනස් කරන්න හැදුවට අරියානන්දස්සාවි යදී ධම්මේ කෝවිද වදී ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්දස්සාවි සප්පුරි ධම්මේ කෝවිදෝ සප්පුරි ධම්මේ සුවිනීතෝ වෙනකොට ඒ දැඩි මතධාරී කෙනාට තේරෙනවා ඒ දැඩි මතධාරී කෙනා කැසපට ගහගෙන දඟලන දඟලන ඒ පුදුරට ආස්තිකතිය වැඩි වෙනවා එහෙම නැත්නම් මේ මානසික අසහන වැඩි ඒ වෙනුවට ඊට වැඩිය කලයුත්ත ප්‍රයෝජන සලකලා කරලා සාන්තර ජීවිත ගත කරන සමාජය එහෙම නොකරන ඇත්තෝ අර ආර්යයන් ආර්යයන් වහන්සේලා තුලින් සත්පුරුෂයන් වහන්සේලා තුලින් දැක ගන්න පුළුවන්. අන්නේ ධර්මයේ හැදෙන්නේ මේ ධර්මයේ දක්ෂ කෙනාට තේරෙනවා විද්‍යාව වැඩිකමටයි අපි පරපතල වෙනස්කම් කිරීමට නැත්නම් නැත්නම් මරණම මේක කරනවාමයි කියලා කස්පට ගන්න. ඒ වෙනුවට ඒ පුද්ගලයා තමන්ට ඉදිරිපත් වෙන ආරාධනාවක් අනුව තමන්ට හැකියාව අනුව රුචි දේ කරමින් සංස්කාර අඩු කිරීමක් කරනවා. ඒක නිසා අවිද්‍යාව නියෝජනය වෙනවා තමන් කරන සංස්කාර සකස් කිරීම මත මේ ඒ සකස් කිරීම නැත්නම් අවිද්‍යාවෙන් පෙරිලා ලෝකේ යම් කොටසක් මම හදනවා මම කෙරුවා මම මගේ මේක කියා ගන්න හරියට විතරමයි විඥානේ පහළ. එහෙම නැතුව ඊනාතාක් නාම රූප ධර්මකට විඥාන පහළ වෙන්නේ. එහෙම නැත්නම් කියනවා නම් අවිද්‍යාව නිසා අපි මේ ලෝකේ යම් කොටහ මම මාගේ කියාගෙන මගේ රුචිය කියන මගේ සත්‍යව කියන මම ඇසු විදු දෙය කියන මගේ තර්කය කියන මගේ රසගත දිච්චය කියලා කොටු කරගන්නවා ඒකට අපි සංස්කරණය කරගන්නවා සංස්කාර කරගන්නවා ඔය ටික විතරමයි විඥානික කොටු වෙන්නේ විඥානිට ආහාර වෙන්නේ මේ සංස්කාර පෙරලා දෙන කොටස විතරයි. ඒක නිසා අපි ලෝකේ කවදාකවත් විඥාණයට ගෝචර වෙන්නේ නැහැ. ලෝකයේ අවිද්‍යා සංස්කාර හරහා පෙරලා එන සීමිත දත්යන් ටිකක් විතරයි විඥාණය කරා. එහෙම නැත්නම් මේ විඥාණය තමන්ගේ සංස්කාර නැමැති හේවායක් යොදවලා තියෙන දොරටුවේ මේ මේ කටිට එන්න දෙන්න මේ කටිට එන්න දෙන්න ඉතින් ඒ දොරටු පාලකයා විඥාණයේ ශ්‍රද්ධාව මෙයා අදහන්නේ මේකයි කියලා දන්නවනම් එයාට විස්සක් යන්න දෙන එකයි තියෙන්නේ. එතකොට මේ දොරටු පාලයක් යට විඥාන විසින් තැයි බොකද. බාහිරට මගේ මේ මම අදහන දේ දාන්න. ඒ වගේම රුචිය දාන්න. ඒ වගේම විඥානයේ දැනට අහා මේ සංස්කාර විසින් අපි ඇසුවිදු පොඩි ඥානයක් අපිට තියෙනවා. ඒ ඇසුවිදු ඥානයට ගැලපෙන දේ ඉන්න දෙනවා අනිත් ඒවා ටික. ඒ වගේම අපි තර්ක කරලා තර්කෙන් දිනන මගේ තර්කේ හරි අනිත් වැරදි කියා ගන්න එකට සංස්කාරය ඉඳ දෙනවා අනිත් ඒ වගේම මම දැටි මත දහරිව නැත්තම් මත දහරිව දිටිගතව ඉන්න හරියට මගේ දිටිට හරියටම ඉඳ දෙනවා නිකන් ඒක ඉතින් විඥානේ දකින්නම අර සද්දා රුචිය ආකාර අනුසති ආකාර පරිවිතක්ක නිසිනිඥාන කන්ති කියලා මේ පරිලාපිත කරා ඒ නිසා මේ විඥානීය ගන්න විනිශ්චයන් මිනිස්සුන්ට පහකට වෙන අමුද්‍රව්‍ය කවදාක සම්පරණය. මේක හැමදාම ඒ තමන්ගේ අර පෙරහන්ත පිළිගන්නේ. මේ නිසා විඥාණය කොච්චර සාධාරණ වෙන්න හැදුවත් යුක්තිකරප වෙන්න හැදුවත් විඥාණයට අඩු ගන්න සදාචාරය පිළිබඳවත් වග වෙන්න බෑ. මොකද යාළඟට එන තොරතුරු පෙරලෙන්නේ. ඉතින් මේක දැක ගන්න තමයි අපි මේ සංස්කරණය නොකර ඉන දෙයක ඉන දෙයක් ඉතින් ඉඳලා යථාභූත ඥාන දර්ශනේ ඇති හැටි දැකීමට අගය කිරීමට යන්නේ ඒක ධම්මටිචිය කියලා කියනවා ධම්මටිචියක් නැත්තම් ලැබෙන්නේ ධම්මටිචිය මනසෙන් විශාල පුළුල්කමක් ඇති වෙන්න ඕනේ කොයි දෙයකට ඉන්න දෙයට ඉන්න දෙන්න එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකරගන්න ඉතින් මේක තමයි අපි ඊය සතියේ උත්සාහ කළේ ඒ ගොතුරුමින් අපේ අහ අන සමාධිය ජීවකය මන කියන මේ දිවට ගොතුරු වෙන දේවල් කෙලින්ම විඥාණයට යන්න නොදෙන්න සංස්කරණය කරන ක්‍රියාවලිය අපි පිට කෙනෙක් වගේ බලන්නේ. මේ දේ දිහා යන්න ඇරලා සම්පූර්ණ විපස්සනා මනසකින් එහෙම නැත්නම් දෙපැත්ත පිළිබඳව සාධාරණව කටයුතු කරන විනිශ්චයකාරයෙක් වශයෙන් හත්තක් කර නැතුව මේ විඥාණයට ජන දේවල් තේරීමේ අයිතිවාසිකම විදායක ශක්තිය අරගෙන තියෙන මේ සංස්කාර කොච්චරක් අක්ෂරහිත කියන එක බලාගෙන හිටියොත් තේරෙනවා කියන්නට වෙනවා මේ විඥානයේ කවදාකවත් සංස්කාරය කවදාකවත් නිවන කියන ඥානකට නෙවෙයි අනිවාර්යෙන් කරන්නේ ඒක අනිවාර්යෙන්ම සංහවසින් කරයි ඉති වලට කරයි ඉතික කියයිද දැක්කේ කොන්ට්‍රැක්ට් එක බාර ගත්ත මිනිස්සයා මේ කොන්ත්‍රාත් එක පාරාණත්තේ නිවන පැත්තටවත් පුද්ගලයාගේ අභිවෘද්ධියටවත් හිතකාමීත්ව ප්‍රශ්න වේ. ආන ඉබෙනි තත්වයක් කියෙදි මේ විඥාණයම දරුවෙක් වෙන චෛසිකයක් වෙන සතියේ පක්ෂපාතීව මේක දැක්වෙන්නේ සතිය. ඒකයි මේ සතිපට්ඨාන ඉස්සරහින් කියනවාන්තෝ අපිට ඉදිරියපත් වෙන්නේ සතියට පුළුවන් මේ තමන්ගේම සහෝදරය. තමන් එකට උපන් එකම අරමුණ ගන්න එකට නිරුද්ධ වෙන සංස්කාරය තමයි ඒ තේරීම නිසා විඥානය හිතන සදාකාරයි විඥානය කාර්යයි අපි දැන් දන්නවා කියෝ එදායි දෙයක් කරේ විඥානය කරුනේ අපි තමයි ඒක මුරු කරගන්න. අපි අපක්ෂපාති විනිශ්චයකාරී තත්ත්වයටපත් කරලා බෙන්ච් එකට නගගත්තොත් අපිට දවසක තේරි අපිට තේරෙන්නේ පාට කණ්ණාඩියක් තේින්නේ පාට කණ්ණාඩියක් හරහා. මේ පාට කණ්ණාඩිය මගේ එක නෙවෙයි අනිත් එක නඩක තියෙන්නේ. ඉතින් අපි හිතනවා අනිත් එක නඩක් මේක දිවිය යුතුයි. ඒක කිසිම සාමාන්‍ය සමාජයක් නෑ. ඒක සාකච්ඡාකම අන්දයක් අන්දකයක්. එන්ට සංසාරක තියෙන වෙනමම කණ්ණාඩියක්. ඒ මං කියන්නේ මේ ලෝකේ තියෙන වෙනම විදියක්. මේ පේන කියන්නේ තමයි යහි යුක්ති පිටින්. අනිත් සඳහා සාකච්ඡා කරනවා. මේක සාමාන්‍ය රාජ්‍ය තත්ත්වයක කොහොමද මේ තැනකම රාජ්‍ය නායකයා කටපණ බල්ලෝ ටිකක් වටේ දුවන. ඒ රාජ්‍ය නායකයා එච්චර සාදාන සාදානකම් ඇති එච්චර නරක නෑ. නමුත් ඒ පුද්ගලික හමුදාව එයාට දෙන්නේ ඒගොල්ලෝ හිතන රාජ්‍ය නායකයක සුත්‍යල සම්බන්ධ. ඒ නිසා කවදාකවත් රටවැසියට ඒ රාජ්‍ය නායකයක තත්ති හෝ කටවන්න බඳින්න අවශ්‍යයි. පුද්ගලික හමුදාවක් අවශ්‍යයි. ඉතින් අවශ්‍ය විඥානයේ තියෙන පුද්ගලික හමුදාවල් තමයි ඔය සංස්කාර කියලා කියන්නේ. ඒකත් අර සංසාරය පුරා එක දිගට ආශ්‍රය කරමින් ආපු නිසා පොඩුවයි පල්ලාවයි වගේ පොතයි පොත්තයි වගේ ඒක නා මේ වින් සංස්කාර කියන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ හිත සූපිනිස තමන්ගේ අභිවෘද්ධිය සඳහා ඇති වෙන එකක් කියලා සංස්කාර කරලා දෙන හැම එකක්ම මගේ කියා ගන්න මම කියා ගන්න මගේ ආත්මය කියා. නමුත් අපි කියමු මම දැනගත්තා ඒක භාවනා මනසිකාරයක් විදිහට අභ්‍යාසයක් විදිහට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා මේ වින් සංස්කාර කරන නාඩගම කරන වෙලාවෙදීම කරත් කෙරෙද්දීම දැක දැනගෙන ඒක හඳුනා නොගෙන සිටීම තමයි මේ අකායිතිකදී එක ක්‍රම. මේ විදිහට සංස්කාර වර්ණ ගැනීම, ජිත්තම්පන්නක් කිදී, ආලවට්ටම් කිදී. සංස්කරණය කිරීම දැක්කට පස්සේ සුභා ආන්තික වශයෙන් දැක්කොත් ඒකෙන් පටන් ගන්න මේ ලක්ෂණ නිරූපණය කරලා කවදාකවත් සාධාරණ නිසක් එන්න බෑ මේ විනිශ්චය ඒක විදිහට කරන්න. හිතේ කොට බලන්නේ මනසට භාවනා කරන්න ඕනේ බුද්ධහම දෙන්න ඕනේ සංඥාදිස්ති වෙන්න ඕනේ එමන්චක් සත්‍රාහි බව එනිසා විඥානය අපිට තේරුම් ගන්න පුළුවන් අවිද්‍යාවච්ඡ සංකාර සංකාරවච්ඡ විඥාන කියලා මෙන්න මෙවැනි විඥානයක් තමයි ලෝකෙට විඥාත්‍යක් විදිහට මේ නාම රූප දෙකක් ලෝකේ තියෙන නාම රූප දෙකක් එක සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා විඥාණයෙන් පස්සේ පහළ වෙන නාම රූප දෙක සමහරු විඥානයේ විසින් පහළ කරවන්න ඥාණයෙන් පහළ කරවන්නක් නිසා ඒකට විඤ්ඤාති කියන නම දීලා මුළු ලෝකෙම විඤ්ඤාති මාත්‍රයක් පමණයි කියලා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි නැත්නම් යෝගාචාර කියලා විඤ්ඤාණම නිකායක් ධර්මයේ තියෙනවා. ඒකෙදි කියනවා මේ මුළු ලෝකෙම විඥාණය විසින් මවන කතාව. විඥාණය තමන්ට කණ්ඩෝන වෙනකොට අපරපය තරගය කරනවා. ඉතින් කියන ආදරජ මාර්ගව හදාගන්න. ඒ හදාගන්නේ මූලික දත්ත ලබාගන්නේ සංස්කාර හරහා සංස්කාරලා හදාගෙන විඥානයේ තියෙන අධිකාරී ශක්තිය නිසා එයා ලෝකෙට ලෝකේ නාම රූප මේ විදිහට අර්ථකථනය වෙනවා ඒක එක අන්තයක් අනිත් එක ඒ නාම රූප නැතුව විඥානයකට ඉන්න බෑ ඒ නාම රූප සත්‍යයි නිට්ටයයි කියලා ගත්තම තවන්තකට නිසා මේ විඥානයේ විශ්ින් ප්‍රක්ෂේපණය කරන මේ නාම රූපත් විඥානයත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා යම් කිසි කෙනෙකුට මේ කියන රටන් කියන සංකල්පය දිගේ එහෙම නැත්නම් මේ හේතු දැක්වීම දිගේ අදහසක්වත් ගන්න. දුක මේවා. නැත්නම් කල්පනා කළ මේක මම කරන්න කියලා එන්නේ මේ විදිහට මම කරලා බලන්න ඕනෑ කියලා. චින්තා මේ වශයෙන් හරි ගත්තොත් ඒ පිටලට භාවනාවේදී අනන්ත අප්‍රමාණ වාර හම්බ වෙනවා. මේ විඥාණය මවාපාන දේවල් මවාපාන්න ඇරලා මගේ නෙවෙයි. මගේ අන්නේ ඉතින් යනකොට විශාල රැඩිකල් වාදී විප්ලවීය සෙල්ලක්කාර ක්‍රමයකට යනවා. ඒක නැත්නම් ඒ වෙලාවේ සම්ප්‍රදාන කුල මතානුගත ක්‍රමයේදී කියොත් සංස්කාර අන්ජවිතා විඥානයේ පිළිබඳ මේ කතා කරන වෙලාවදී ඒ විප්ලවීය ගතියක් එන්න ඕනේ ඒ නිසා සම්පාදයන් දල්වත් ඒ විඥානයේදී විඥානය දැනගෙන මානසිකාරය කරති ආකාරයේ ඉතිරිකට ගන්න. අනිත් පැත්තෙන් තමයි විඥානය ගැන කතා කරනකොට පංචස්කන්ධයට දාරා අපි අවකත්ති කියන එක හඳුනා ගන්නවා. පැවැත්ම කියන මේ වර්තමාන මොහොතෙහි මේ චක්කු විඥාන වශයෙන් විඥානයා මේ වහාම සම්බන්ධතාවය පැවැත්ීමේදී අටු ආකල්පයක් තියෙනවා. ඒ පැත්තෙන් අපිට විඥාන කරනවා. ආයි මේ බුද්ධ නිවන් දැකීමේ වැඩ පිළිවෙල වගේ වැඩ කරනකොට බුද්ධියට වර්ධනය ගැන කතා කරනකොට විඥානය මොකද්ද? ක්‍රියාපටිපස්සයක් තියෙනවා. පළවෙනි විඥානය. ඊට පස්සේ යන්තම් මේ දර්ශනා ඥාන එකින් එක එකින් පැකිට වෙනකොට ඒ ඔක්කොම දරාගෙන ඉන්න පදනම් වෙන්නේ විඥානයේ තමයි. ඉතින් අන්නේ විදිහට මේ විඥානයේ වැඩපිළිවෙල තියා දකින්න නම් මේක බොහෝ විට නැත්තම් උපදේශයක් වශයෙන් පොදුවේ මේ කටයුත්ත මගේ එකක් වශයෙන් අනුන්ගේ එකක් විදිහට සංඛාරම් පරතෝදිස්වා මේ සංස්කාර අනුන්ගේ දෙයක් විදිහට බලන බැල්ම හරිම අමාරුයි මේ නිත්‍ය සංඥාවේ හැදිච්ච මනසය. ඒ වගේම මේ සැප සම්පත් සහිතව ආදී ජීවිත ගත කරපෙන්නාට මොන කොමල සැප විඳපෙන්නාට ගෝකමාරි මේ දර්ශනේ දකින්න. මොකද ඒක ඉහි කරගත්තා වගේ. අතින් ඇඟෙන් ඇටයක් යනවා වගේ මේ තමයි මෙතෙක්කල් ආසාවෙන් තනවා වඩාගත්ත සංකල්ප රාශිය අනුංග වශයෙන් දකින්න. ඉතින් ඒ නිසායි තවචනාසේ ඊට ඒ ගැඹුරු භාවනාවට කලින් නැත්නම් එවැනි මනස සකස් කර ගැනීමට කලින් ඒ පුද්ගලයා රූපීය වශයෙන් නැත්නම් කායික වශයෙන් ලෝකෙන් පොඩක් අබිනිෂ්ක්‍මණයක් කරන්න කියන්නේ. කාය විවේකයක් අරගන්න කියන්නේ. පුළුවන් නම් චිත්ත විවේකයක් අරගන්න කියනවා. අරගෙන ඉවරලා තමයි මේ උපති විවේකයේ කියන මේ විඥානය පිළිබඳව අර දුරස්ත පැල්ම එහෙම නැත්නම් පිට කෙනෙක් වගේ බලන පැල්ම බලන්න පුළුවන්. අපි මේ කාමරාගාදී එතන ලෞකික ජීවිතයේ දේවල් වල ගිලිගෙන එහෙම නැත්නම් අපිට එහා පැත්තෙන් එහා පැත්ත හැරෙන්න තරම්වත් ඉඩ නැති කාර්යබහුල චිත්ත වේගයක් නැති තැනක ඉඳගෙන අපිට කවදාකවත් විඥාණයෙන් විඥානයේ ඡටකපට ගති දැක ගන්න බෑ. ඒ සාකච්ඡා තමයි කියලා මැජික් බලනකොට හරියට බලන්න ඕන නම් මැජික් කාර්යය ඉස්සරහින් ඉබයි පිටිපස්සට යනවා. නම් මැජික් කාර්යය ස්ටේජ් එකට යන්න ඉස්සලා උද්දටම බලලා පටන් ගන්න පිටිපස්සෙන් කවුරුත් නැති වෙන්නේ. හිතියොත් පේන්නේ මනසට මිනිමරුක් වගේ. මොකද ඔක්කොම ටික පිටිපස්සෙන් ලබනකොට පේන. බුදුජාණන් වහන්සේ කියන්නේ මා විඥානයේ මායාකාරයක් වශයෙන් එයා බලනවා හැම වෙලාවෙම ඉස්සරහ තියාගෙන. ඉස්සරහ පැත්තට සංගීතෙත් දෙනවා, අස්බන්දුමුත් දෙනවා. එයාගේ සෑම රංගනයක් වශයෙන් ඉස්සරහ පැත්තේ පිටිපස්සෙන් බලනකොට මේක හරියට අර මොහිනී බැලුවා වගේ තමයි. මොහිනී ඉස්සරහ පැත්ත එක දරුවෙක් වදපු තරුණ කාන්තාවකගේ වෙනම තියෙනවා. පිටිපැස්ස සම්පූර්ණ කුණපණක් ගහපු තුවාලයක් තියෙනවා. නිසා මොහිනී නටනකොට කවදාකවත් පස්ස හරවන්නේ. පස්ස දැක්කොත් මොහන කතියක් ඇත්තේ නැහැ. එනිසා මේ විඥානයේ මේ විකෘති විකෘති යන බෑ. මේ දර්ශනය එකට කියන යෝනිසමංසකාරය කියලා. ඒ යෝනිසමංසකාරය ඇති කරන්න අමාරුයි. ඔය කාම ලෝකෙ ඉඳගෙන. චිත්ත විවේකේ නොලබා කරනවා. ඒක නිසා විඥාන පිළිබඳ පළවෙනි පාඩමවත් ලබන්නේ අපිට සාමකාලිකව ඒ අභිනිෂ්ක්‍මණයක් අවශ්‍යයි. නැත්නම් මේ හැකට ජීවනාසේ යම් ප්‍රමාණයකට රූප ශබ්ද ගන්න රස කින්වයි වහන්න පුළුවන් හරිය වහන්න වෙනවා. එහෙම නැතුව මේ තරට යන්න බෑ. ඔපරේෂන් එක කරන්න ලෙඩා කීයකට ගන්නවා වගේ ලෙඩා සීතල කරනවා වගේ ඔපරේෂන් එක කුච්චිත කරන්න. ලෙඩා හිමෙන් තන කරක දාලා කරන්න බෑ. ආහන්නේ වගේ තමයි මේ භාවනා කරනකොට අනිකුත් රූප, වේදනා, සංඥා, සංස්කාර කියන මේ දේවල් යම් ප්‍රමාණයකට හිරිවට්ටක්. ඒ නිසා අපි රූප ලෝකයෙන් ඇවින්වීම සඳහා භාවනා කරනකොට කියනවා ඇත්තික වහගෙන ජීචම්ම පරියන්කේහි. ඒ රූප ගන්න දුන්නොත් නැතර. චක්කු විඥාණයට හිත දුවන්න දෙන්න එපා. ඊට පස්සේ සාද නැත්ැනකට යන්නේ සෝත විඥාණය දිගේ ව්‍යාපෘත වෙන්න එපා. ගන්ධ රසය යන්න එපා. පහස වශයෙන් කයින් ඇති වෙන ස්පර්ශයේදී සචේතනිකව මොකුත් කරන්නේ අචේතනිකව සිට වෙන අසංස්කාරක සිට වෙන කාය විඤ්ඤාති වෙන්දාගෙන ඒක ප්‍රශ්නයක් නෑ මේකට හිතව ගන්න මේකටම හිතව ගන්න අතීත වශයෙන්වත් රූප බලන්න එපා අනාගත වශයෙන්වත් එපා වෙනවනම් ඒක වෙනකත්ම හරි නෑ එහෙම නැත්නම් ඒකට හරි නෑ ඒ වගේම ශබ්ද නිසා වේදනා නිසා හිත පිට කිව්ව ඒකත් අර විඥානයේ එකලස නැති වෙන නිසා අපි උත්සාහ කරනවා ප්‍රධාන වශයෙන් මේ කාමරාගපටික ඉනොවිම සඳහා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තියෙන සංඥා හැකිතා කඩපර. කාර්ය බව ජීවිතයකට කරන්නේ කොහොමදට තියෙනවා. ඒක මොන තරම් වේදන් අධික කාලයක ප්‍රවින සංවිධානය කළ යුතු දුර්ලභ වස්තුවක්ද කියලා. මොකද අපි ඒ ධර්ම ශිෂ්ට නිසා අපි අශිෂ්ටව කැලේ වෙලයි කියන ඔයක ලේසියි. දැන් අපි ශිෂ්ට වෙලා ගමනාගත ගියාට පස්සේ ඔක බොහොම දුෂ්කරයි. අපි නමුත් මේ ඉන්න පිළිසෙ වටේ අරගෙන ඉතින් ඇවිල්ලා භාවනා කරනකොට ඉස්ලාම කරන්නේ අර ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයේ කියන සචේතනික වැඩ අදිෂ්ඨාන පූර්වක නතර කරලා සීලය මතින් කමඨහනක් සමාදන් වීම මතින් සදාචාරයේ මතින් නතර කරලා අර අසංස්කාරිකව සිදුවෙන කාය විඤ්ඤාණයට හිත යොදනවා. ඒක අඩේට ගන්න. ඒකම තමයි වාංගුව යන්නේ. ඒක නිසා ආසත් ප්‍රසාද හෝ ඉම්බි මැකිලි මරගන්න. අරගෙන වෙල ඒක දිහාම බලාන ඉන්නකොට ඒ ආසස් ප්‍රසවාසයේ නැත්නම් ආනාපානී විපදිනා. කොහොමද කාලානුරූප වෙනස් වෙන්නේ? එහෙම නැත්නම් ඒක දේශම අනිත්‍යවත් නැතුව බලන් හිටියොත් ඒ අනුව සිදුවෙන ප්‍රස්තාරය. කොහොමද යන්නේ කියලා බලන්න හිටියොත් ඒක බොහෝ විට මානවයාගේ සමානකමක් වෙනවා. යම් අරමුණක් තියා නැවත නැවතත් සද්ධාවෙන් යුක්තව අධිෂ්ඨානක යුක්තව බලන්න හිටියොත් ඒ සත්‍යය ඉදිරිපත් කරගන්න. ඒ අරමුණේ තියෙන විචිත්‍රත්වය විවිධාංගීකරණය අඩු වෙලා ඒකාකාරීකමකට නිස්සද්ද තැනකට tempත් වෙනපත් කරපත් මේක අනිත් පැත්ත මේක කියන්න පුළුවන් මේක හිත වදින තාලෙට අරමුණක බලනකොටම තියෙන විචිත්‍රත්වය. විවිධාංගීකරණය. එහෙම නැත්නම් ඉන්නේ නැහැ. විභූෂණ 18 ඕලං 18 සම්නි බහුරු ඕලං ඒවා බොහෝම චිත් ගන්න සුළුයි. ඒක දිහා බලාගෙනම ඉන්නකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක තියෙන මේ ඒසිලිලාරේ මැකෙන්න පටන් ගන්නවා. ඒක තියෙන ඒකාකාරීකම මතුවෙන නිසා අපේ සංසාරයට කැමැති ඇත්තෝ විචිත්‍රත්වයට කැමැති ඇත්තෝ විවිධාංගීකරණයට කැමති අත්ව නිතරම රූප මාර්ගය අරමුණ මාර්ගය. අරමුණ කරපිට පැනිල්ලෙන් තමයි අරමුණක යථා ස්වરૂපේ දැන ගැනීම මෝහා කරන්නේ. නැත්නම් දුක්ඛ සත්‍ය වසාර. අපිට අවශ්‍ය නම් ඇත්ත ඇත්ත කියන දකින්ද එකම දෙයක් තියා බොහෝ වෙලා බලන්න කියහම අපිට තියෙනවා විවිධකමක්. උපේලා තිබ්බනම් ඉගෙනගෙන තිබ්බනම් සෞඛ්‍යයක් හදාන තිබ්බනම් දැනුමත් තුනේ සේරම බාධක. ඒ අපි මෙතෙක් කල සංසාරික වශයෙන් මොනක්නම් ලෝකායත වශයෙන් උපේලා තියෙන සෑම දෙයක්ම අර එක අරමුණක බොහෝ වෙලා හිත පැවැත්වීමට සම්නික්‍රම විරුද්ධව කියනවා. ඉතින් ඉතින්දී යෝගාවචරයට අර මෙතෙක් රැස් කරපු සෑම දෙයකම තියෙන වෙහෙස කරතත්ය. Tamanට වද දෙන තත්ත්වය. ඌවයි සක්කත් Tamanට හිතාන හිතියට හිතසුව පිණිස තියා අඩු ගානේ පැත්ත කරලා වැඩ කරනකන් නිකන් හිරපන් කිව්වට ඒක නෑ. එනිසා මේක දුෂ්කර නිසා බොහෝ දෙනා භාවනා කරන්නේ නැතු ඉන්නේ ඒගොල්ලෝ කියනවා. ඒවා කරදර නැති දවසේ භාවනා කරන්න. ඒක නිකන් හරියට වතුරේ දෙතමනේ නැති දවසක වතුර වල්ලන්න කියලා කියනවා. ඉන්න ඉන්නක උෂ්ණ නැති දවසේ මම ගින්න ගැන ආදාරම් දානවා. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ අපි ලෝකායත වශයෙන් යමක් උපේලා කියනවා නම් ඒ සියල්ලම එක අරමුණක බොහෝමද පැවැත්වීම පාඩක. නමුත් ඒක දන්නවනම් අපි 9යි කිරිපෝල තියෙන කියලා අපි ඉතින් අදිස්ථාන පූර්වකව ආයේ පඩේකට පිටිච්චායි ඒ අනිදක්ෂකම් පිටිච්චාය පුළුවන් නම් ඒ කාර්මුණ පවත්තන්න කියනකොට ඒ සංසාරෙට යනවා නම් සංසාරෙට යනවා නම් දුක වැහෙනවා නම් අරමුණු මාරු කිරීම මතින් අත්ෙන් අතර පයින් කුරුලෙක් වගේ විඥානේ පයි. නිවනට යනවා නම් එකම අරමුණේ හිත බේසක් වුණා වගේ ඉන්නකොට එපාකම පහළ ඒකාකාරීකම පහළ විචිත්‍රත්වය අඩු ඉතින් මේක සත්පුරුෂයාට ආර්යනාථලා දැකපු කෙනාට මේක පාර මාර්ගය අමාර්ගය දිග තේරෙනවා ඉතින් නැති කෙනාට රුචි අනුව අරමුණු මාරු කරමින් ගිහිලා ගුරුවරු මාරු කරනවා භාවනා ක්‍රම මාරු කරනවා ඥානාප්ත දේවල් කර කර ඉන්නවා කවදා වූ ආර්යනාථලා දැකලා සත්පුරුෂයන් දැකලා හැසිරෙච්ච කෙනා ඩිංගිත්තක් හරි අරමුණක් දිගේ ඉන්න කියහම ඒක විපරිණාමයේ තේරෙනවා. විපරිණාමයේ තේරුම් ගන්නකොට ඒකේ අර මං කියපු විදිහට මානවයාගේ තියෙන සමානකම තේරෙනවා. එnde end end end පුරු වෙන්න වෙන්න නතු වෙන්න වෙන්න මේචල් වෙන්න වෙන්න ආම්බන් වෙන්න වෙන්න ඒකේ සිලිලාරේ නැති වෙනවා. විවිධාංගී කරන්නේ නැති වෙනවා. බවුරු කොලන් නැතිලා ඔය ඉතින් තියනවා තමයි ඉතින් මොකද කියන තත්ත්වයට ඒකාකාරීකම නියසකමටපත් වෙනවා. ඉතින් මෙතෙන්දී යෝගාවචර සෑහෙන ආධ්‍යාත්මික වශයෙන් රුචර්ෂා මුල රණ්ඩු සරුවලක් කියනවා. හරිද? පාර වැරදි. ඒකනේ ධර්ම දුක්ඛ කියන්නේ මේ ගමන යනකොට ආර්යයන් වහන්සේලා දැකලා තින්නවා ආර්ය ධර්මය අහලා තින්නෝනේ ඩිංගිත්තක් හැදිලා තියෙනවා. එකක්. එහෙම නැත්නම් සත්පුරුෂයන් දැකලා තින්නෝනේ සත්‍ය ධර්මයේ දක්ෂ වෙලා තින්නෝනේ ඒක විනය විනයනේ වෙලා යම් ප්‍රමාණයකට හැංගීමක් තියෙන කෙනාටත් එනවා අපෝ භාවනා කරනකොට එපා වෙනවයි කියන එක ඒ භාවනාවේ පළවෙනිම ප්‍රතිඵලය. අරමුණ එපා වෙන. ඒ කියන්නේ අරමුණ බොහෝ වෙලා ඉන්නවයි කියන එකයි කර්මස්ථානාචාරයට පෙන්නන්න බෑ. යෝගාවචරය කියන්නේ අරමුණ කොට ඒක එපා වෙන. එපා වෙනවා කියන්නේ නැහැ. ඒ වෙනුවට මේක කෙරුවොත් මොකද කියලා. අරක කෙරුවොත් මොකද? අරෙම මේමයි මෙහෙම මේමයි කියලා හැම වෙලාවෙදීම අර භාවනා ආරමුණ විතර එක තියෙද්දී බාහිර දේවල් වලට පිටපයින්ට හතර කට්ටියට පයින් වෙනකොට ඉමපත්. මේ කර්මීම විචිත්‍රතනක් තේරුම් ගත්තොත් යම් වෙලාවක ඒ යෝගාවචර බාහිර රූප සත්‍ය ගන්න රස විතරක් නෙවෙයි ඒ සියල්ල ගවන් කිරීම සඳහා ඉදිරිපත් කරගත්ත කාය සාක්ෂි වශයෙන් ගත්ත කායගත සතියේ අරමුණත් සියුම් කරලා තුනී කරගන්න ගියයි කියලා කියන්නේ මේ සෑහෙන ජයග්‍රහණයක් අර ආර්යනාථලා ඇසුරු කරපු නිසා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරපු නිසා කවදාකවත් යෝගාචර කන්නේ හිතෙන්නේ නැහැ. ඒක ලෝකාචර විෂය උගන්වන්නෙත් නැහැ. ඇත්තටම කරන්නේ ලෝකාචර විෂය කියන තියෙන මේක සැකක. මේකට බය වෙනවා. මේක හරියට වැරදිද කියලා. නමුත් අර බොහෝ දෙනා මේ වැඩේම කරන සමිතියකට සමාගමකට වැටුණොත් සමහර විටක ඒ පුද්ගලයාට අර අවශ්‍ය කරන සූර බුදු කපි පහළ වෙන්නේ ඉඳී. එහෙම ගිහිල්ලා අපි හිතමු මේක කතාව කෙටි කරන්න ඒ සංසිඳීම හරි. සංසිඳීම ජීවත් කපන. සංසිඳීමේදී සත්‍ය පාණයට ලක්තු වෙනවා. අරමුණ ඉස්සරහට තිබුණාට ඒකෙන් රාග ද්වේෂ පහළ වෙන්නේ නැහැ. හැබැයි රාගය වෙනුවට නීරසකම් පහළ. ද්වේෂය වෙනුවට ගණන් නොගැනීම පහළ. නිජමත වෙනුවට අරමුණ මෙනෙහි කරමින් තියාගන්න පුළුවන්. සැක සංකල්ප තියෙනවා කියන්නේ ඉතින් මේ தත්ත්වෙට කියනවා කාය සංස්කාරයන්ගේ සමතේටපත් කිරීම කියලා. ඒ වෙලාවට රූප ගෙවම් කරලා තියෙනවා. වේදනා සංඥා දෙක පිළිබඳ යම් ආකාරයක හැඟීමක් හික්මීමක් විනයක් තියෙනවා. සංස්කාරවල සකස් කිරීම වල ප්‍රතික්‍රියා කිරීමේදී කය හා සම්බන්ධ ආනාපානය හා සම්බන්ධ වැඩවලදී ප්‍රතික්‍රියා නොකර සිටීම ගන්න. ඒ කියන්නේ සංස්කෘතිකට සංස්කෘතියට ඇරලා අසම්බයං කාය සංකාරං අත්තිච්ඡාමිති සික්කති කියලා හික්මෙට පටන් ගන්නවා. අනේ මේ හික්මෙන වෙලාවේදී ඒ යෝගාවචරය අසංස්කාරිකව මේක හික්මනා නිවිලා ආනාපාන අතර වෙන්න ඇරියට අසංස්කාරික මනෝ සංකාර සහ අසංස්කාරික වචී සංස්කාර ගොජදාන්ට ඉඳ තියෙනවා අර ප්‍රධානම මේ සංස්කාර අයින් වෙනකොට සිවුම්ම තියෙන කොටස් පේන්න පටන් ඒක පුදුජානාචෝ තාක්ෂක උපමාන් පෙන්නනවා ලියා ගන්න වඩුවා මේ නීයේ බලලා උන්දම තියෙන පැත්ත බලලා ඒක ගෙවන් කරුවට පස්සේ කන ඇහැට බලනකොට අර ප්‍රධාන උන්දම ගෙව්වට පස්සේ ඊට යට තියෙන පුංචි උස්පිටිකම් පේන. ඉව්වල් ගෙවන්න පස්සේ ඊට වැඩිය තියෙන උස්පිටිකම් පේන නිසා ගාමින් කන ඇහැට බල බල බල බල ප්‍රධානේ වගේ වෙනකොට ඊගාට තියෙනවා පේන පටන් ගන්න. අන්තිමට යත්ත මේ පැත්තෙන් තිබ්බම එහා පැත්තට යනකම් රිබන් එක වගේ ඇදලා යන දවසේ තමයි ඔන්න ඊගාට ඉවිලි ඉන්නේ. එතෙන්ට යනකම් අතර මෙතන තියෙනවා කැපි කැපි කැපි කැපි කැපි කැපි සමන්තන්. ඒ නිසා මේ වෙලාවේදී අසංස්කාර වචී සංකාර මනෝ සංකාර වද දාන පුරන්නේ නැති හිතවිලි જાති ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනා සංඥා නොයකක්වත් ප්‍රകൃති වනවේ මනෝමූලිකව පැනගෙන තියෙනවා. ඒක යෝගාවචරයට හිතා ගන්න බෑ මොකද ඇතුලෙන් මේ නිසා හිතෙන්නේ මේ ඇත්තම කියලා. ඒ ඇඟේ කූඹි දුවනකොට කූඹි ඉන්නවමයි කියලා හිතේ. එහෙම නැත්නම් දෙමිල වැස්සට වතුර ගන්නවා වගේ තමයි පේන්නේ. එහෙම නැත්නම් හිරි වැස්සනවා වගේ පේන තේ වෙලාවට යෝගාවචරය අප්‍රමාණයකට ඒ කායට ආසාව නිසා ජීවිතයට ආසාව නිසා වැරලා බලුවට මොකද එහෙම එකක් ඇත්තේ නැහැ. කවදා හරි ඒකටත් ප්‍රතික්‍රියා නොකර ඉඳ පටන් ගත්තොත් අනිත් වෙදී ගැඹුරු තැනකින් විඥානයේ තියෙන මේ ඕලම නැත්නම් මායාව තේරුම් ගන්න උත්සාහ කරනවා. අනේ එතෙන්දී සර්වඥාන්සේ ඒ කියන්නේ මනුව අතිත්‍ිත විඥානයේ සහ අපතිත්‍ිත විඥානයේ කියන වචන දෙක හඳුන්ලා දුන්නොත් මෙතෙන් දැනකම් කතාව තේරුම් ගන්න එක්කනට මේක මේකට අත්‍යාවක් වෙනවා. රුකුලක් වෙනවා. විඥානයේ මේ වෙලාවේදී දන්නවා දැන් කාය සංස්කාර වලින් දැන් අපිට සරණක් නැහැ. කාය සංස්කාර පිටාවක් ගන්න බෑ. මොකද ආනපාන බැලුවට ගොරෝසු වුණාට ආයෙත්මට සිුම් වෙනවා. ඒක බාර අරන් ඉවරයි. ඊට පස්සේ විඥානය හොයනවා මොකක් හරි මේක ඔක්ක ගහගන්න තැන. ඉතින් සර්වඥයන් කියනවා යංච චේතේති යාච චේතේති යාච පකප්පේති යාච අනුසේති තං තස්ස ආරම්භණං හෝති විඥානස්ස චිර පතිත්තයි. ඒ වෙලාවට යම් චේතනාවක් පහළ වුණොත් අනේ මට සෝවාන් වෙන්න නැත්තම් එහෙම නැත්නම් මට මේ හිතවිලි නැති වෙනවා නම් ආදි වශයෙන් මොනම චේතනාවක් පහළ වුණත් නැත්නම් මොනම ප්‍රකල්පනාවක් මම මේ කාර්යයට කියලා දෙන්න නැත්නම් මම හිත මම මෙහෙම කරන්න ඕනේ කියලා සැලසුම් කිරීම අදහස් එහෙම නැත්නම් අනුශේධ ධර්ම. යෝගාට කිසිම පාණයක් නැති අනුශේධ පහන ඒ තුනේ කොයි එක වුණත් විඥානේ ප්‍රයෝජනට ගන්නවා අරමුණක් වශයෙන් ඒ අරමුණේ එල්බ ගන්න. දැන් ඒ කියන්නේ කයන ප්‍රසන අරමුණ ගෙවිලා. ආනාපාන කරන් ගෙවිය. ගෙවුනා වාගේ ගියාට යෝගාවචරය නෙවෙයි ඒකෙන් හැලවමනා ගන්න. ඉන්දිය හැකියාව කරන්නේ ගෙවිලා. සියසක් මං කරනවා Tamanට මම දක්ුණ අනම්මන මොකොත් නෑ දක්මන යන බව තේරෙනවා. ඉන්ද කියලා නෑ මැරිච්ච නැති බව දාන්න. අල්ලගන්න බෑ. අන්නේ වෙලාවට චේතනා පහළ වීම අනේ මේක හරිසෝ. ඒකත් මෙහෙම වෙන්න ඕන. එහෙම නැත්නම් මම මේක මෙහෙම කරන්න ඕන කියලා අදහස් පහළ වීම එහෙම නැත්නම් අනුසය පහළ වීම අසංස්කාරිකව සිද්ධ වෙනවද සසංකාරිකව සිද්ධ වෙනවද අවිඥානිකව සිද්ධ වෙනවද අවිඥානිකව සිද්ධ වෙනවද අචේතනිකව සිද්ධ වෙනවද සචේතනිකව සිද්ධ වෙනවද කියන එක ගාක්ම සංකීර්ණ පත්‍යය. ඊටාමත් සූක්ෂම දෙයක්. යෝගාවචරය උත්සාහ කරන මේක හේතු සහිතව පහලෙමයි කියන්නේ. නැත්නම් මේක මම හිතුවා. එහෙම නැත්නම් මට මේක වුණා. මම කළා. සර්වඥාන්සේ පැත්තෙන් කියන හිතුවා නෙවෙයි දරුවක හිතුණා කියන පුරුකය. ඕක ඔබ කළා නෙවෙයි ඔබට වුණා කියන පුරුකය. මේ හැම දෙයකම තියෙන සකර්මක පැත්ත වෙනුවට ඒක අකර්මකයි කියන එක තමයි කියන්නේ මෙතන මේක මම නෙවෙයි කියන පුරුකය මගේ නෙවෙයි කියන පුරුකය මගේ ආත්මෙ නෙවෙයි කියන පුරුකය යම් චේතනාවක් යම් ප්‍රකල්පනාවක් යම් අනුශයක් ආවොත් එතන විඥානය පහළ වෙනවා. ඊට පස්සේ විඥානේ දන්තේශකාරය හරක්කම එලා ගත්තා වගේ සම්පූර්ණ අධිකාරී ශක්තිය ලබනවා. ඉතින් මේ විඥානේ ආවත් විඥානං අත්තනෝ සමනපස්සති මේ ආප විඥානේ තමයි මම කියලා හිතා ගන්නවනම් එතන සක්කාය දිට්ඨිය වැටෙනවා. ඒ වෙනුවට විඥානං න අත්තනෝ සමනපස්සති මේ පහළ වෙච්ච විඥානේ මේ චේතනාව පහළ වුණා ආ චේතනාව හොඳ එකක් නරක එකක් සුභ එකක් අසුභ එකක් කියලා විඥානය වෙන ඇඟිලක. පහළ වෙච්ච විඥානය මත ප්‍රතිස්ථාවක් ලබන. ඒ විඥානය දැක්කත් තමයි මම නෙවෙයි, මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. නැත්නම් මේ විඥානය ආත්මේ නෙවෙයි කියන තරමට බුදුබණ කියවුණොත් ඒ චිත්තක්ෂණේ ගතයි දෙකක්. එහෙම නෙවෙයි මේක තමයි විඥානේ. මේ විඥානේ මගේ. මේක මම කරපු එකක් කියලා. අහස යන කුණු කන්දලේ හරි දාගත්තොත් ඒකට සක්කාය දිට්ඨිය. එහෙම නැත්නම් විඥානං විඥාන වන්තං වා අත්තං. ආත්මය තියෙන කෙනෙකුට මේ වගේ නිකන් ඉන්න බෑ. එයාට ඒ වගේ අදහස් පාලන ඕක තමයි විඥානේ මේ ආත්මවන්ත බව. කියලා මේ ඉබේ පහළ වෙන හෝ පහළ කරන හිතවිල්ල විඥානේ ආත්මවන්තකමක් කියලා තේරුම් ගන්න පටන් අරගත්ත ආත්මිතේ විඥානවන්තකමක් කියලා තේරුම් පටන් අරගත්තොත් ඒ සක්කාය හිතචා. එතන විඥානේ ආත්මවන්තයි ආත්මේ විඥානවන්තයි නැත්නම් විඥානේ කෙරේ විඥානේ කෙරේ ආත්මේ පරමන්තක. නැත්නම් අපි කොහොම හරි එල්ලන්න උත්සාහ කරනවා. අන්න මෙතන තමයි මේ සක්කාය හිතේ පහළ වීම හෝ නොවීම පිළිබඳව විනිශ්චය. ඒකේ චිත්තක්ෂණයම සිදුවෙන එකක්. ඒ කොච්චරද කියනවනම් ආසස් පස්වාන සංකීර්ණ බවත් දැනගන්න ඕනේ. තමන්න පුළුවන් තරම් ඒක මේ චේතනා ප්‍රකල්පන අනුසේ ධර්ම තියෙනවනම් නැති කරන්න හදන්නත් එපා. චේතනායි දෙපා ප්‍රකල්පනේ දෙපා අනුසේ ඉඳපයි කියන බෑ චේතනා ප්‍රකල්පන නැති කරන්න පුළුවන් කියමුකෝ. අනුසේ බෑ. ඒක තමයි මඩ වලට ඉන්න පුළුවන් බොපුලව දාන්නවා වගේ ඔය එනවා. මෙන්න මේ ඇති වෙන චේතනා ඇති වෙන ප්‍රකල්පන ඇති වෙන අනුශය ධර්ම කරේ දාගන්න මම කියාගන්න මගේ කියාගන්න ආත්මේ කරගන්න නැතුව නැත්නම් මේවට විඥානයේ පිහිටන්ඩ ආරම්භණයක් වෙන්න තදින බවට කියන ශික්ෂණය ඒ තියෙන ප්‍රතිපත්තිය ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ මට ඔබලා විදිහ කරලා දෙන්න බෑ මට කියලා දෙන්න පුළුවන්. එතෙන් යනකම් උඹට යන්න පාරක් අත්තර ගහලා දෙන්න පුළුවන්. මම මෙතෙන් ගියාට පස්සේ එන හැම චේතනාවකටම උපෙන සාක්ෂියට තමන් තාත්ත වෙනින් අසංකරණ පටන් ගත්තා. හැම ප්‍රකල්පනාවකම උපෙන සාක්ෂියට අසංකරණ ගත්තොත් හැම අනුශයක්ම බාහිර ගන්න ගත්තොත් එතන සක්කායි කියයි. මේ නිසා යම් කිසි කෙනෙක් හිතනවා නම් එතෙන් දැනට වේ කවදාද චේතනා නැති වෙනකන් ඉන්න ඕනේ. ප්‍රකල්පන නැති වෙනකන් ඉන්නකොට අනුසය නැති වෙනකන් ඉන්නකොට ඒකත් අන්තවාදය. නැත්නම් එන චේතනා හැම එකක්ම මම කළා ඒක මගේ මගේ ආත්මය කරගත්තොත් ඒකත් අන්තවාදය. ඒ නිසා චේතනා ආදී. පාර කොච්චරද වාහන ගියාවයි. ඒක Taman ඇගේ දාගන්න ඕන කම නැහැ. අහන්නේ චේතනා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියනවා නම් විරමිජිත් කියනවා මේ චේතනා අරමුණු කරන්නේ නැත්තම්. මේ චේතනා මත ප්‍රතිෂ්ඨාවක් ලබන්න දෙන්නේ නැත්නම් ඒ යෝගාවචරයට පේනවා අර සර්වචනාදී කුමුලත්වට ගිහිල්ලා වස්සප පොකුරු ඇසවක්. අදිස්ථාන කෙරුවොත් වෙන්න පුළුවන් අදිස්ථාන කෙරුවොත් නැත්නම් ඉන්න පුළුවන්. ඒක ඉරදියා. වගේ චේතනාවක් ආවට පස්සේ ඒක තියෙන හොඳ පැත්ත නරක පැත්ත බලලා මේක මගේ චේතනාවක් මම ලියන්න ඕන මේක මේකට රචනයක් කියන්න චිත්තයක් අඳුන කවියක් කියන්න පොතක් කියන්න ඕන කියලා අර චේතනාව බහුලීගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොච්චර වැදගත් දෙයක් වුණත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා එකට යන්න අරින්නත් පුළුවන් කියලා තැනට આવොත් විතරයි විමුක්තියක් හම්බෙන්නේ. අපි ඒකෙන් සුවයක් කරන්නේ. ඒ චේතනාව හරිය වැදගත් ඒක අනිවාර්යයෙන්ම මට පහළ වෙච්ච එක මම මේක අයිතිවාසිකම් ගන්න ඕනේ කියලා කියනවනම් ඒ තමන් චේතනාව වශී කරගත්ත වෙන තමන් වේදනාවට වශී වුණා වෙනවා දාසලේ. මෙච්චර වටිනා චේතනාවක් වුණත් අතාරින්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ තියෙන ලොකුම පරිත්‍යාගය ලොකුම අභිනිෂ්ක්‍මණය ඒක කියන්නේ කාය විවේක චිත්ත විවේකනේ උපජීවිතයක කියලා. ප්‍රතිසම්පatti තමයි මේ චේතනාන් අපිට ලැබෙන්නේ උපදයක්වත් මම මගේ කියන්නේ. ඒකට ප්‍රකල්පන පහළ වෙනවා. උත් ලක්ෂණ සැලසුම්. උත් පිළිසිතුව වැඩක් කරන්න පුළුවන් කටි. අති අපි මේක සමාලාට පරානුදායතාවය පැත්තේ සාධාරණ කරනවා. එහෙම නැත්නම් අනාගතයේ සැප පිණිස කියලා හිතන සැලසුම් කරනවා. ඒ සෑම දෙයක්ම ප්‍රකල්පන මම කියාගත්ත ගම විඥාණයකින් අත්‍යතිකලාපයක් ලබනවා. එනිසාව හරියන්න පුළුවන් හරියනවා මේ ප්‍රකල්පනේ නැවත නැවතල එක කොරයි. ඒක හරියන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. ආවයි කියලා අපකාර කරන්නත් එපා. මේ වෙලාවදී මට මෙන්න මේ විදිහේ අනාගත සැලසුමක් ආවා. අයි ආපු වෙලාවෙත් ඒක ඒක දැනගන්නවා ඉච්චරයි. නොයවා කියලා හිතන්නත් යන්න එපා. ආවයි කියලා gadu ගණෙන්න ඕන කප්පොත් නැහැ. ඒ වගේ අනුශේ ධර්ම පහළ වෙනවා. අනුශේ ධර්ම කිසිසේත්ම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ මෙතන ලස්සන පැත්තකුත් තියෙනවා. භාවනා කර යෝගාවචරයට අක්ෂශීලතාවය. මේ ප්‍රකල්පන මේ චේතනා මේ අනුශේ කවදාකවත් දරා ගන්න බැරි මට්ටමට දරා ගන්න බැරි මට්ටමට එන්නේ මේවා මම කියාගත්තත් තමයි. මගේ කියාගත්තත් තමයි. නැත්නම් ආත්මික කරගත්තත් තමයි. එන වෙලාවේ බැලුවොත් බොහොම විචිත්‍රයි තමයි. නැත්තම් බොහොම නාස්තිකයි. නමුත් ඒක අතිතුරින් තියෙනවා. ඒකටවත් බෑ Tamanට හානියක් හෝ බලපෑමක් කරන්න. ඒගොල්ල කරන යෝජනාව තමයි ස්ථිර කළොත් සබා සම්මත වෙන්නේ. තමයි ස්ථිර කරේ නැතුව යෝජනාවක් වශයෙන් තිබුණාට කොච්චර බක්වත් චෝදනාවක් වුණත් යෝජනාවක් වුණත් සභාවට අමතක වුණේ නැත්තම් ඒක බලන්න. මෙන්න මේ කරන යෝජනාව තුන් ආකාරයි චේතනා වශයෙන් ප්‍රකල්පන වශයෙන් අනුසේ වශයෙන් එන්නේ. ඒක මම මාගේ කියා ගැනීම තමයි යෝජනා ඉස්තිර කරගැනීමනේ ඊට පස්සේ තමන් එකට වග වෙන්නේ. ඒක චේතනාව වුණාට පස්සේ කර්ම බාටපත්. ඒ චේතනාව බුදු චේතනාවක් පමණක් කියලා වටහා ගන්න පුළුවන්. අත වෙනකන්ම දැනගන්න පුළුවන් නම් ඒ මේ විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම්. මේ විඥානයේ විසින් මේක කුබුලක් මතු කරා ඒක එච්චරම තමයි එහාට Taman නෑ ඒකේ තරංග ගන්න. ඒකට පදනමක් කරලා දෙන්න යන්නේ. ඉතින් ඒක තමයි මේ ශික්ෂණයේ අන්තිමම අමාරුම ශික්ෂණය විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති. ඊට කලින් තමයි දිත්තේ දිත්තමත්තම් භවිෂති, සුතේ සුතමත්තම් භවිෂති, මුතේ මුතමත්තම් භවිෂති කියලා පුරුදු කරලා තමයි අපි තේරෙන්නේ. රූපයක් දක්වපුවාම නිකන් සාමාන්‍ය ප්‍රකෘතිය හැට භාවනා කරපේකන ඒක මතින් තවසුටත් තරංගාට යන මේ රූපයත් ඇතිව බව දන්නවා එතනින් මේක නැත කරනවා අපි තව පැත්තකින් විස්තර කරනවා දැක්කට මොකද අන්දේ වගේ ඒක මත නෑ සැලසුම් කරන්න යන්න සද්දයක් අහපුවාම තාට බනිනවා වෙන්න පුළුවන් ස්තුති කරනවා වෙන්න පුළුවන් ඉතින් සුතමත්තම් භවිෂති ඒ ඇහිම ඇහිම මත නතර කරනවා නැත්නම් ඇහුනට බීරෙක් වගේ ඉන්නවා බීජ නියත වේනා ගායනවා වගේ මුති මුතමත්තම් භවිෂති කියලා කියන්නේ නහයට, සිවට, කයට යම් යම් සංනිවේදනකොට හොඳටම තේනවා මේ භාවනා කරන මේ ඇඟට වහිනවා වගේ තේරෙනවා. කුඹි දුවනවා වගේ තේරෙනවා. කුඩල්ලෝ යනවා වගේ තේරෙනවා. ඉතින් ආය කාය ජීවිත නිරපේක්ෂව ඔන්න විදයක් වෙච්චාවයි කියලා ඒක තියා බලහින්න පුළුවන් නම් මේ මුති මුති මතින් නද කුඩලේ කරවල් මරනෝයි. එහෙම නැත්නම් කුඹි කැලිලා දැඟලුවා. කුඹියක් නේ ඔකට ඔච්චර මරන්න ඕනේ. හැබැයි ඉස්සල එකක කලබල වෙනවා. කරුණාට එක නැතර. ආනේ තුන හිතසත පුත තුන පුහුණු කරපේකනට විඤ්ඤාතේ විඤ්ඤාතවත් භවිෂති කියලා ඒ චේතනා පහළ වුණාට ප්‍රකල්පන පහළ වුණාට අනුශේ පහළ වුණාට ඒක නිකන් අනුන්ගේ එකක් වගේ. අසල්කේක තොරකම් ගිය දවසක පුහුණු සිතින් ඉන්නේ තම බේරක. අල්ලමකේතර හොරකමක් කරනකොට Taman ගත එක වදිනවා. නමුත් Taman දන්න Taman ගෙදර නෙවෙයි කියලා. අන්න ඒ වගේ මේ මරණ චිත්තක්ෂණයට කලින් මේ අත්‍යන්තයෙන්ම ජීවිතයන් ප්‍රණේ සිටින දේවල් අනුන්ගේ වශයෙන් බලන්න කියොත් වුණු කරොත් භාවනා උපසනා කළොත් ඒ මනසට පේන්නේ කැක්කමක් නැති හිතක් වගේ. Tamanna පේන්නේ Taman ගැනවත් කැක්කමක්. අසල්වැසියොත් ගෙදරටත් කියනවා මොනවා කිව්වත් මොනවා වුණත් මේ මිනිහා කරන්නේ. ඒ කියනවා නැත්තම් මේ සමාජයෙන් පැන යෑමේ ප්‍රතිපත්තියක්. කරාඥ ගතියක් කියන. ඒක නැත්තම් දැක්කමක් නැහැ. කවුරු මේ විදිහට මොන જાති පටවන්න හැදුවත් මේක උත්සාහ කරන මනුස්සය විතරයි දන්නේ මේක කොයිතරම් අමාරුද. ප්‍රකල්පනේ එන්නේ අඹරවගෙනම තමයි. රගණ යන්නවයි එන්නේ. චේතනා එන්නේ අඹරවගෙනම තමයි. වේරම්භ වාදේ. ඒ වගේම තමයි මනුෂයා. ඉතින් ඒ වෙනකොට කොච්චරනම් සංසාර පිළිබඳ ආශාදසිය පිළිබඳ පිටුවක් පිළිබඳ චෝදනා කරන පිළිබඳව උපේක්ෂාවක් තියෙනුද මේ මනුස්සයා මේ කට්ටිය කොච්චර කෙරුවත් මේ කට්ටියට පුරන්නේ මේක කලම්බන එක විතරයි මේ වෙලාවේදී ආර්යයන් වහන්සේලා දකපු මට සත්පුරුෂයන් දකපු මට මොකද ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් ඒකනේ ලොකුම බුද්ධ පූජාවෙන් ඒකනේ ලොකුම ධර්ම අවබෝධය වෙන්නේ ඒකනේ සංඛ්‍යාවේ තියෙන උත්තරම ලක්ෂණ වෙන්නේ ඒකනේ ආර්යකාන්ත සීලය කියන්නේ අනිකට කියනවා එහෙම බෑ ජවක ගහපක් බැන්නත් බැන්නා. මං බලාගෙන. මේ මේ කුප්පණ ගතියක් මේ සර්වඥාන්සේ මේ යෝජනා කරගත්තා මේ විශේෂ ධම්මදීතාව. මේ යෝජනා කරන නේතං මම නේසෝ ආමච්චේ මේසෝ වත්තා. එහෙම නැත්නම් විඥානං අත්තනෝ සම්පපස්සති. න විඥානවන්තං නාත්තං නෝ අත්තනිවා විඥාන අත් විඥානස්වා අත්තා. වචන හරි ගැඹුරුයි ඒක ව්‍යාකරණ අනුකූලව ආකාර හතරකට පෙන්න කොයි ආකාරයෙන් හරි විඥානය අපි කොක්කට ගන්නවා මේ වර්ණගීම හැටියට. නමුත් මේ වෙලාවේදී පුහුණු කරලා කරලා කරලා යම් දවසක තීරුම් ගත්තොත් වෙනවා මේ චිත්තක්ෂණේ සම්පූර්ණ විෘත්තයි සක්කායදිට්ඨියට යන්න ඕනවා. ඔය කවුරු වට වෙලා ඉඳලා මොනවා කරාද? තමන් විඥානය චේතනාව කෙනෙකුට මගී කියාගත්තොත් සංස්කාර රැස් වෙනවා. චිත්තකයට සංස්කාරනේ. එතකොට කර්ම රැස් වෙනවා. අකුසල් සිද්ධ වෙනවා සංස්කාර කරගෙන. ඒ එනදී කරේ දාගන්න නැති ඒ ඒ චිත්තක්ෂණයේ දක්ෂකම යෝනිසමස්කාරය තියෙනවා. අනුගානේ ඒ චිත්තක්ෂණයෙන් එන්න තියෙන කර්ම රැස්වීම එවනත සංස්කාර සමතය එවනත විඥානයාගේ අපත්‍යචිත භාවයේ යෝගාවචර තේරුම් ගන්නකොට ඒ යෝගාවචරයට මේ විඥානයාගේ අපත්‍යචිත භාවය මොනම ගානකටවත් විකුණන්න නම් බෑ. වෙළඳ පොලේ කිසිසේත්ම පරිභෝග වටනාකමක් නැහැ. යම් ආකාරයකට මේ විඥානයේ අචිතිත භාවයක් තිබ්බනම් ඒකට පරිභෝග වටනාකමක් තියෙන්න ඉඩ තියෙනවා. Taman අනික් කටි අතර පාණකාරකමක් ඇති කරගන්න ඉඩ තියෙනවා. නැත්නම් අනික් කටි අනේ හදී ශෝක්ඥාගේ නායකත්වය හොඳයි, ස්ථානෝච ප්‍රඥා හොඳයි කියලා මම මල දාන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය වශයෙන් මමයි මේ දේ කළේ. මේක මගේ පුද්ගලික ඥාන. ඔයාට බෑ. කියලා දික්ටි හොය තියෙනවා. නැත්තම් තණ්හා කරන්න පුළුවන්. මෙතනදී තමයි නියම ඥානය පාවිච්චි කරන්නේ. මට නම් ඒක කරන්න පුළුවන් කියලා ගන්න පුළුවන්. නමුත් යම් වෙලාවක අපපතිත විඥානයක් ආවොත් ඒක හර බහුවා දක්වන්නත් බෑ. ඒකේ වෙනද වටිනාකමක් ඇත්තෙත් නැහැ. ඒක නිසා වෙනද වටිනාකම බලන මිනිස්සුන්ට කියන්නේ චිත්තක්ෂණේ කාලකන්ණි. බුදුරජාණන්සේ කාලකන්‍යයි කියලා කියන්නේ පුතුමාකාර වටිනාකමක කාලෝ ඝසති භූතානි කියලා බුදුරජාණන්සේ රහතන් වහන්සේටමක් කියනවා. ඒ කාලේ කාලා දාන්න පුළුවන් නේ රාතන් වහන්සේට විතරයි. එහෙම නැත්නම් අනික් කටේ කාලේ විසින් කාලා. එහෙම නැත්නම් කාලේ කා දාන්න පුළුවන් නම් ඒන චේතනාව පවා චේතනාවක් වශයෙන් දැනගෙන ඒක විඥාණයට ආරම්භණයක් වෙන්න දෙන්න තු ප්‍රතිස්ථාවක් වෙන්න දෙන්න තු පුළුවන් නම් අපිට පුළුවන් ඒ චේතනාව කාලා දාලා සංකාය විච කාලා දාලා. ඒකේ තවදුරටත් ඉස්සරහට යන්නේ මෙහෙම තලත් යන ලොක් කරා. එහෙම නැත්නම් අපිට මේ චේතනා උතුම් දෙයක් මේක අවස්ථානුකූලව පාර දෙයක් කියන එක අල්ලගත්තොත් ඒ විශේෂණකින් අපිට පාඩම්. මේ දෙක අතර මැද දෙකක් නැහැ කියන එක විතරක් මතක තියාගන්න. එක්කෝ සංසාර ගමනේ නැත්නම් නෙවෙයි. අර විඥාන පැත්තට යනකොට කායන පසන වේදනා පසන වශයෙන් නෙවෙයි අකාලිකවම ඇතරම රූපස්කන්ධේ පනවන තකාලිකම් කියනවා. මෙතන අකාලිකම් බොහෝමත්ම ප්‍රසිද්ධව පේනවා. මේකට දෙවන්නේගේ සරණ. දෙවන්නේගේ පිහිට දෙවන්නේගේ හවුහරණක් බලාපොරොත්තු වෙනවනම් තුච්චයි මිහිණයි දිනයි නිසා බුදුරජාණන් කිව්වා මටවත් බෑ හැබැයි මට ඉතින් යන්න පාර කීයද එද ගන්නට පුළුවන් ඉතින් සා ඒ විඥානය පිළිබඳ ඉතින් යන්න අර කායන පස්සනා වේදනා පස්සනා චිත්තම් පස්සනා සෑහෙන ගිවන් කිරීමක් කරගෙන කරගෙන ඉන්නවා ඒක නිසා ඒ ආනපාන සංසිඳනට පස්සේ හැම යෝගාවචරයම අහන ප්‍රශ්නේ ඊගාට මම මොකද කරන්නේ ඒ කියන්නේ අර චේතනා නැති ප්‍රකල්පන නැති අනුසේත තැනකට ගියාට පස්සේ යාට තේරෙන්නේ නැහැ ධක්කයි චිත්ත නැත්තම් මොකටද ජීවත් වෙලා කියන්නේ. ඒ මනුස්සයා ඒ වෙනුවට අහනවා මට බැරිද මේ කඩිච්ච ධක්කයි චිත්ත වෙල්ඩින් කරලා ආයෙ හරි ගසලා දෙන්න. ඉතින් ඒකට තමයි ගුරුවරු කියන්නේ ආ එහෙනම් මේක අනිත්‍ය වශයෙන් බලන්න අසුභ වශයෙන් බලන්න අභිඥා වලට යන්න නානා ප්‍රකංග වලදී අර කැඩිලා ගිය සක්කාය දිට්ඨිය නැවත ඇති නොකිරීම සඳහා තියෙන මේ චිත්තක්ෂණය ආය කිරි කලයයි කොම කඳුලයි වගේ මොනවා හරි අන්සාරකුණු කන්දලකින් මේ කෙලස ගන්න. ඒක කෙලෙසෙන්නේ කොටම සරුවට වැඩ. ඔබ දෙක වැවෙන්න ඕන ඔක්කොම පරිසර සාධක තියෙනවා. අන්න ඉවෙනි වෙලාවක චේතන පාලන නොකර ප්‍රකල්පන පාලන නොකර නැත්නම් අනුශය ආවත් ඒකට ප්‍රතික්‍රියා නොකර ඉන්නකොට ඒ හිත මේ ලෝකෙට ගැලපෙන හිතක්. මේ මනුෂ්‍යකමට ගැලපෙන හිතක් නෙවෙයි තර්කයට ගැලපෙන හිතක් නෙවෙයි ජීච්චයකට ගැලපෙන හිතක් නෙවෙයි ආන්න එතනදී යෝගාචර බලන්න පුළුවන් මම හේතුක ප්‍රතිශක්තිය මට පාරමිතා පිළිලා තියෙනවාද එහෙම නැත්නම් මම මෙතෙක් ආපු ගමනට මම නම්බු කරනවාද එහෙම නැත්නම් කොන්ද පාන නැතුව වගේ මෙතනදී පාට පිට බලලා දෙපරපා හැබැයි මේක පළවෙනි සැරේම එනකොටම මේක තේරුම් ගන්න පුළුවන් ශක්තියක් කිසිම කෙනෙකුට නැහැ බොහෝ වාර ගණක් හැම කෙනෙක්ම මේ වෙනකොටත් මෙතෙන්ට ගිහිල්ලා තත්ක නිසා තම තමන් පිළිබඳව තියෙන පෞද්ගලික ඥාන නිසා මේ අවස්ථාව කෙලසගෙන තියෙන. ඒ කිසියෙම දුර්ලභමක්. කවදා හෝ මේක එක දවසක ක්‍රියාත්මක කරලා බලපු ගමන් එතන තියෙන්නේ ඉලෙක්ට්‍රික් කරනකොටම තේරෙනවා කවදාකවත් නැති විදිහට මේ චේතනා ගණන් නොකිරීම තුලින් එතනම විමුක්තියක් ගණන් ගන්න පස්සත්තක්. එහෙන ප්‍රකල්පන මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කිව්වට ඒක උරුම දෙන හිතත් වෙනවා. අනිත්‍යත් වෙනවා. කද්දාකත් හානියක් වෙනවා. ඒක නිකන් මායාවක් නම් නම කියලා කතා කරනකොට ලැජ්ජ වෙලා යනවා. ඒ වගේම අනුශේධ ධර්ම ආවත් ඒ අනුශේධ ධර්ම දිගින් දිගට ගෙවෙනකන් තමන් ඒකට මල් මාල දාලා පිළිගත්තත් නැතත් වෙනවා. ඒක හොඳ වෙලෙනවා. ඉන්නේ වරේ. මම නෑ ඒකට පේ විලා ලෑස්ති වෙලා උලක් පොලක් අතර තියෙන පාර ගන්න ලෑස්ති කියලා හිතපුවාම තමයි අපි මේ චේතනා පිළිබඳව මේ ප්‍රකල්පන පිළිබඳව නැත්නම් ඒ අනුසය පිළිබඳව අපිට ස්වාමිත්ව ස්වාමිත්ව කියලා පාලන ශක්තිය වශී කියන වචනේ අපි මේකට පාවිච්චි කරන්නේ ඒ වශී භාවය එක සැරයක් වෙලා ගන්න. එක සැරේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. මොකද නැවත නැවතත් ඒ වශී වශී කරගන්න. කරගෙන කරගෙන කරගෙන යනකොට අර සාමාන්‍ය භාවිතයේදී දැනට මේ මේ කාලේ භාවිතයට ඇවිල්ලා තියෙන කොට ලොකු දෙයක්. දැක්කට යමක් අන්ධෙක් වගේ ඉන්නේ නැති, ඇහුණට යමක් බීරෙක් වගේ ඉන්නේ නැති, මුදුවේ කල්පනා ශක්තිය තිබුණට මෝඩෙක් වගේ බුබ්බඩෙක් වගේ ඉන්නේ නැති, අතපවිශකල වැඩ කරන්න පුළුවන් වුණාට කොන්දේ අමාරු මනුෂ්‍යයෙක් වශයෙන් ඉන්නේ නැති වෙන නැත්නම් මලමිණියක් වගේ ඉන්නේ නැති කියන පාදේ හැම වෙලාවෙම හිතියොත් එම අපිට කන්න දෙන කවුරක්වත් නැහැ. නමුත් ඒ කෙලස් පරිච්ඡ විලාදී පාවිච්චි කිරීම පිළිබඳව නැත්නම් ප්‍රයෝජනේ සරකලා පාවිච්චි කිරීම පිළිබඳව තමන්ටම ක්‍රමසා විදිතේ එහෙම නැත්නම් දිට්ඨි දිට්ඨ මට්ටම් භවිෂ්‍යති සුති සුත මට්ටම් භවිෂ්‍යති මුති මුත මට්ටම් භවිෂ්‍යති දැක්කම දැක්කම තියෙන අස කරන්න පුළුවන් නම් කැමරාවක් ෆොටෝ ගත්ත ඉච්චරයි කැමරාවට ඕකෙන් නිවන් දකින්නේ නැහැ කැමරාව කෙලෙන්නේ නැහැ ඒ වගේ මේ ප්‍රතිගත කරන යන්ත්‍රයකට මොන જાති ප්‍රතිගත කරවත් ප්‍රතිගත කරව විතරයි ඉන්හිහාට යාට හැකියාවක් නැහැ අන්තිම හැකියාවක් අපේ මේ මානසික තියෙන බව තේරෙනවා ඒ වගේ අපිට කවුරුත් යහුවත් එහෙම නැත්නම් අපිට කවුරුත් ආදරෙන් ප්‍රේමාන්තව අත ගෑවත් මේ මුතයේ නැත්නම් රස ගඳේ මේ රසයේ වැදුනට නොවැදුනාසේ ඉන්න පුළුවන් ශක්තිය ක්‍රියාත්මක වෙච්ච තර තමයි විමුක්ති කියන්නේ. එදාට තමයි තමයි මේ පාලන යන්ත්‍රයේ ස්විච් බෝඩ් එකේ නැත්නම් අත්පොත හම්බුණා. එදාට දැනගන්න පුළුවන් මේකේ අපි දන්න two way switches වගේ තියෙනවා. ඒ ඒක දැකලා තමයි බාහ්‍ය දාරු తీරන කෙලින්ම කිව්වේ ඒ දිට්ඨි නිට්ඨමත් අපවිසති සුතේ සුතමත් අපවිසති මුතේ මුතමත් අපවිසති කියේ බාහ්‍ය දාර්ශනික වාක්‍යම නෙවෙයි බුදුහාමක මේක තමයි මේ යන්ත්‍රයේ ඇති ඒ නිසා ඔබ හැසිරියන් කොහොමද දිත්තේ දිත්තමත් අපවිසාමීති මම මේක දිත්තේ දිත්තමකින් නතර කරන්නේ මේ හැකියාව ඇසීම ඇසීමකින් නතර කරන්නේ මේ හික්මිය මුතේ මුතේ මතින් නතර කරන්නේ මේ හික්මිය අදාගත්ත මාතෘකාට කියනවනම් විඤ්ඤාතේ විඤ්ඤාතමත් සං පවිස්සති කියලා හැක්මියක් හික්මිනොත් නෙවෙයිද නහුරන් නෝබේ මන්දරේ උඹ ඒකෙහි වෙන්නේ නැහැ ඒකෙන් ඔබ කෙනෙක්ම වෙන්නේ නැහැ ওই දෙක අතරමැදක් නැහැ ඒ චිත්තක්ෂණයේදීම ඒ දේ විනිර්මුක්තියක් ලබනවා එහෙම නැත්නම් වෙන්නේ මොකද අර චේතනාවට අපි උඩගෙඩි දෙන්න ගිහිල්ලා චේතනාව තියෙන තැන හෝ මමෙක් මවා නැත්නම් චේතනා නිසා මෙතන හෝ මමෙක් මපා මමෙක් මවා ගන්නවා ඊට පස්සේ ඒ මම ඒ මමයට නිකන් අපෝමත්ම ජවාසික ඊට පස්සේ අර චේතනා ක්‍රියාත්මක කිරීමට බාධා කරන චිරුඥාම රසන්ත විනාශ කරන්න හිතනවා මේ චේතනා ක්‍රියාත්මක කරන හතර චිරු දනාම මිච්ඡ වශයෙන් සලකන ඒ ලෝක දෙකට බෙදා ගන්නවා ඉතින් ගැටුම නිත්‍යයි ඒ නිසා දවසක පරිේශන මට්ටමින් හෝ ඒ වගේ දේවල් කරන්න පටන් අරගත්තොත් ඒ කරන චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස මේ කාලයට අහු වෙන්නේ නැති දේශයට අහු වෙන්නේ නැති කෙලෙස් වලට අහු වෙන්නේ නැති මොකද්ද 아무තු account එකක් ඔපයි ව්‍යාකරණට අහු වෙන්නේ නැති එන්න පටන් ගන්න. ඒ කියන්නේ අපපතිත්‍තික විඥානය කියන එක තේරුම් ගන්න. පටිච්චිත විඥාණයට ව්‍යාකරණ තියෙනවා කිව හැකි, පෙන්නාදී හැකි, සංනිවේදනය කළ හැකි, එනිසා සංනිවේදනය කළ හැකි කිව හැකි සියල්ලම තුච්ච මට්ටමට වැඩි. දැන දැන දැක දැක මෙහෙම කරන්න බැරි ඒ තත්ත්වයට ගියාම ඒකට අවදි වෙන්න පුළුවන් නම් ඒකේ තියෙන අති ශ්‍රේෂ්ඨ මිල කරන හැකි තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරය ආයේ කරගෙන යන වැඩේදී ගන්නා තැන සිට නොදන්න තැනට යෑම ගුරුසු තැන සිට සියුම් තැනට යෑමත් සක්කාය දිට්ඨිය තියෙන තැනට සක්කාය දිට්ඨිය නැත්තන්ට යෑමත් තමයි මේ ප්‍රතිපදාව සිද්ධ වෙන්නේ. නිසා සෑම කෙනෙක් ඉන්නේ ප්‍රතිපදාවේ තමයි. එක්කෙනෙක්වත් නැහැ නැහැ කියන්නේ එනිසා අපිට තියෙන්නේ දැනට තියෙන ගොරෝසු ගති එනේන අවස්ථාවේ වාසිය දකලා මේකට වඩා සූක්ෂම තත්ත්වයකට පත් කරලා පස්සේ ඉස්සරහ මෙතෙක් කරගෙන ආපු අත්දැකීම පාවිච්චි කරලා ඉදිරියට යනවන මේ වැඩ පිළිවෙලන ගෙවම් කරන වැඩ පිළිවෙල. ක්ෂය කරන වැඩ පිළිවෙල. වැය කරන වැඩ. නිරෝධ කරන වැඩ පිළිවෙල කියලා. ඒකට කයානුපස්සනාව, වායානුපස්සනාව, නිරෝධානුපස්සනාව වශයෙන් ඉස්සරහට යන්න ධර්ම දේශනාවක දානවා කියන එක නෙවෙයි. Tamangeම දැනුමම තමයි මේකේ පණදේ. සබහාන් ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒ Taman ආර්ය පරිශ්‍රණය මෙතෙක් නොකිය පැතිවලට බෑ කියලා හිත පැතිවලට ඒ ආර්ය කාන්සලා දැකපු නිසා දස්පුත් දැකපු නිසා යෑමේ ශක්තිය එnde එnde එnde එnde සක්කාය පිට එන හැටි ඇති කරගන්න හැටි නැති කරගන්න හැටි නැතුණාම ආය නැති වීම පිට කටයුතු කරන හැටි ආදි වශයෙන් සක්කාය දිට්ඨිය නැතුව කවදා සක්කාය දිට්ඨිය නැති කරනවා ඒකමයි පොරම ඒ නිසා මේ සක්කාය දිට්ඨිය බය වෙන දෙයක් නැහැ අදාකත් බය වුණත් මේ වැඩේ කරන්නේ ඒ නිසා එනකොට ඒකේ ධර්ම දැනගෙන දෙවන්නේක් මේකට සම්බන්ධ නැහැ මේක නැතිකරන්න අඩුපාඩු කියලා කිසි දෙයක් අඩුවකුත් නැහැ අවශ්‍ය වෙලා තියෙන අඩුම කැඩුම ටික හරියට පෙළගස්සව ගන්න එකයි. ඒ පෙළගස්සව ගැනීම සඳහා සරුවච්චන් වහන්සේවත් මහා කරුණාවෙන් අපිට උදව් කරන්න බෑ කියලා ඉතින් මහපත්තාවෙන් දේශනා කරා. ඒ නිසා අපි එකෙන් ආර්ය වෙලයි තියෙන්නේ. ඉතින් ඒක රූප වේවා වේදනා සංඥා සංකාර විඥාන කියන කොයි එකේදී හරි මේ දෙයේ රේස් එක පැටර්න් එක මාරු වෙනවා වගේ මේකෙන් මේකට මාරු වෙන වෙලාවදී හරියට තේරුම් ගත්තොත් ඒ සෑම චිත්තක්ෂණයකම සකයි සිටි ඇතිවීමේ නැතිවීමේ සමාන ප්‍රවණතාවයක් තියෙනවා. මේක හැමෝටම නෑ මේක තියෙන්නේ භෞතික සම්පන්න නැත්නම් මනුෂ්‍යාත්ම භාගයක් ලැබුව අයට විතරයි. ඒත් මේ වගේ යෙදී ගතේ කරන අයට විතරයි. නිසා නැතිපරිකක් පැත්තක දාලා මේ ආපු ගමනේ තියෙන මෙතෙක් හරි ප්‍රදේශ බලාගෙන මේකත් සම්බන්ධ කරන ඉදිරියේදී වෙන හැම චිත්තක්ෂණයක්ම හටනතම කනෝ වේමා උපච්ඡදා කියන විදිහට මුක්ෂණය මා වික්මා නොයාවා කියන හැඟීමේ තම තමන්ගේ සුමන ධර්ම සම්පූර්ණ කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාවෙන් නැත කරනවා ඒ වුණාටම සම්පූර්ණ දා වේවා කියලා